නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා සාදා රූපවාහිනිය ඔස්සේ මෙන්න ලක්කරු ගුවන් විදුලිය ඔස්සේ සුපුරුදු පරිදි පුරුදු හෝරාවේ අදත් මිලිඳු රාජ ප්‍රශ්නය උතුම් සදහම් පිළිසඳර රැගෙන අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් නාගසේන මහරහතන් වහන්සේත් මිලිඳු රජතුමත් අතර සම්බුද්ධ පරිනිර්වාණයෙන් 500 වසරක් ඉක්ුත් වූ තැන ඇති වූ මේ උතුම් දහම් සංවාදය නිසා ශාසන අභිවෘද්ධිය සිදු වුණු ආකාරය මේ වැඩසටහන් පෙළොස්සේම අනුමෝදන් වන්න ඔබටත් මටත් අවස්ථාව ලැබුණා. ඉතින් මේ දුර්ලභ අවස්ථාව ඔබේත් මගේත් පින නිසා උදා වන අවස්ථාවක් අද දවසේත් ඒ උතුම් දහම් පිළිසඳරට සමන් දෙන්න නරඹන්න අවස්ථාව උදා කරගන්න අපි සූදානම්. ඉතින් පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේගේ සරල සිංහල අනුවාදය ආශ්‍රය කරගනිමින් තමයි අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේ මේ කරුණ කාරණා අපට පැහැදිලි කරලා දෙන්නේ. අදත් අපි පළමුවෙන්ම ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වන්දනා කරගනිමු. මා ඔබට මතක් කරන්නම් අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සැදැහැති දායකත්වය පින්වත් දුලාරි හංසිකා දියණිය සහ මුදිතා උදේනි මහත්මිය විසින් දායකත්වය දරනු ලබන්නේ පින්වත් ඒ පින්වතුන් අපි තාමත් සිතින් මෙම අවස්ථාවේ සිහිපත් කරගනිමු. ඉතින් අදත් අපට කරුණාවෙන් උතුම් දහම් පිළිසඳර පිණිස මේ මොහොතේ වැඩම කොට වදාලා ගුරුදේව උත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ සද්දාසීන අපේ පින්වත් ස්වාමින්දයන් වහන්සේ අපි උන්වහන්සේගේ පාද අභිවන්දනය සිදු කොට ඊටම ගෞරවයෙන් ආදරයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා අවසරයි ස්වාමීනි ගියවර බොහෝ කාරණා ඔබ වහන්සේ අපිට පහදලා දුන්නා විශේෂයෙන්ම වාග්යෝතුන් වහන්සේගේ ප්‍රත්‍යලාභය කිසිවෙකුට හානි කරන්න බැහැ කියන කාරණාව අවසරයි ස්වාමීනි නමෝ බුද්දාය අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි ජීවර වැඩසටහනේදී කතා කළා අර බුදුරජාණන් වහන්සේගේ ප්‍රත්‍යලාභයට අනුතුරු කරන්න බෑ කියන කාරණාව. එතකොට දැන් මේ බුද්ධ ශාසනයේ තියෙන සූත්‍රවල ඊවග නවාංග ශාස්ත්‍රීය ශාසනයේ සුත්ත ගේය වියාකරණිත උත්තක ජාතක අභූත ධම්මාදි වශයෙන් ඒ ඒ එහි තියෙන වචන අරගෙන සිද්ධි අරගෙන ඒ ඇසුරින් අනාගතයේ අශ්‍රතව පෘතජන ලෝකයා තර්කයට ආශා කරන අශ්‍රතව පෘතජන ලෝකයා ප්‍රශ්න හදාවි. එතකොට හැදුවොත් මේ මේ ප්‍රශ්න තමයි හදන්නේ කියන මිලිඳු රජුරෝ හිතලා තමයි නාගසේන මහරහතන් වහන්සේ අහන්නේ. දැන් ඇත්තටම රහතන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා විසඳ ගන්න ඕන ප්‍රශ්න ටික මුලින්ම විසඳගෙන ඉවරයි. මුල් අවස්ථාවේ. මුල් අවස්ථාවේ විසඳගෙන ඉවරයි. මේ තියෙන රාජ්‍යරු උපකල්පනය කරලා අහනවා. ඒකට පුදුමේ කියන්නේ දැන් රාජ්‍යරු උපකල්පනය කරලා අහන සමහර ප්‍රශ්න ඇත්තටම අදත් අහනවා. ඉතින් අනිත් විශේෂ කාරණාව තමයි දැන් ඔය පංචමහ වාදත් එක්ක පස්සේ කාලේ මිෂනාරින් බුද්ධඝමී මිනිසුත් එක්ක වාද කරන්න එද්දී අපේ අනගාරික ධර්මපාලතුමා වලිසිංහ හරිස්චන්ද්‍රට ලිපියක් ලියලා තියෙනවා හරිස්චන්ද්‍ර ඔබ නිතර කියවපන් මේ මිලින්ද ප්‍රශ්නේ කියලා. එහෙමද සාරා. මේ මිලින්ද ප්‍රශ්නේ සාමාන්‍යයෙන් කතාවත් උපකරණේ මිලින්ද ප්‍රශ්නේ සාහිත්‍ය ඔය විශේෂ පොත් කිහිපයක්. ඊනා පංචමහා වාදයේ පොත් ටික ඒවා ඒ වෙනකොට කියවලා වාදවල ඒ පංචමහාවාද කියන්නේ ඒ කාලේ මීට ඊට කලින් කෙරුණ වාදවල වාර්තා ඒවා කියවලා තියාගන්න කියලා අනගාරික ධර්මපාලතුමා වලිසිංහ හරිච්චන්ද්‍රයන්ට කියනවා. එතකොට තේරෙනවා ධර්මපාලතුමා කොච්චර ආදරයෙන් මිනිඳු රාජ ප්‍රශ්නේ පරිහරණය කළාද කියලා. සාමාන්‍යයෙන් මහත්තයා සත්භාෂා පරමේශ්වරනේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හඳුරෝ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරන්ටත් ධර්මපාලසමත් එක්ක කතා කරන්න බැරි වෙලා තියෙනවා. දිනන්න බෑ කියනවා. ඒ උන්වහන්සේගේ චරිත කතා පොතේ තියෙනවා ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ ඔය භික්ෂුන් මුදල් පරිවහරණය සම්බන්ධයෙන් තියෙන එකක් ආනන්ද මෛත්‍රී හඳුරු කියන්න ගිහිල්ලා ඒක ආනන්ද මෛත්‍රී හඳුරට කියා ගන්න බැරි වෙනවා. ආනන්ද මේ ධර්මපාලතුමා වාද ප්‍රතිවාද වලින් ආනන්ද මෛත්‍රී හඳුරන්ගේ වචනේ ඛණ්ඩනය කරනවා. ස්වාමීන් ඒකාන්ත වශයෙන් මිලිඳු රාජ ප්‍රශ්නේ ඒ ඒක හේ වුණා ඒ ධර්මපාලතුමාගෙත් ආපු හුරුව තමයි මිලිඳු රාජ ප්‍රශ්නේ ආපු හුරුව. ඒ වගේ එඩිතර වාග් චතුර්ය තියෙන කෙනෙකුට මිලිඳු රාජ ප්‍රශ්නේ වාගේ සහ මතක ශක්තියත් එක්කම මිලිඳු රාජ ප්‍රශ්නේ වාගේ කියව ගන්න ලැබුණොත් හරියගේ. හරියගේ. ඉතින් ඒ නිසා දැන් මම හැබැයි මෙහෙමයි දැන් මේ එක දිගට මිනුදරාජ් ප්‍රශ්න කෙනෙකුට අහන්න ලැබුණොත් මම හිතනවා මේ දේශනාව මාලාව අහගෙන යනකොටම සාමාන්‍ය කෙනෙකුටත් හොඳ ඥානයක් නුවණක් ධර්මය ගැන කියන්න පුළුවන් හැකියාව උපදී කියලා. ඒ කියන්නේ යම් රටාවක් තියෙනවානේ. ඊළඟට තමයි හරි ලේසි මේ මේ මේ නාගසේන මහරහතන් වහන්සේගේ ධර්ම කතාව කරන්න ලේසි රජුරු ධර්මයේ දන්නවනේ නොදන්න අයට කියන්න ගියාමනේ අමාරු. රජුරෝ ධර්මයේ දන්න නිසා මෙහෙම නේද කියලා අහනකොට රජුරවන්ගෙන් ඊළඟ උත්තරේ එනවා. ඒකයි දැන් අපි ඒ නිසා ගියවර අපි කතා කළේ බුදුරජාණන් වහන්සේගේ ලාභයට කිසි කෙනෙකුට අනතුරු කරන්න බෑ. බුදුරජාණන් වහන්සේට අන්තරාය කරන්න බැරි කාරණා හතරක් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට කාටවත් අන්තරාය කරන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ සද්ධාරණ බුද්ධ රශ්මි මාලාවට අන්තරාය කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලට අන්තරාය කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ උදෙසා පිළියෙල කළ මේ දාණයට කාටවත් අන්තරාය කරන්න බෑ. එතකොට මහත්තයා මම ගිය පාර වැඩසටහනේ මතක් කළා මේක සමහර සමහර පොත්වල අන්තරාය නිවාරණ මේ පිළිත කියලා පිරිසක් විදිහට පාවිච්චි කරනවා. Tamanට අනතුරු වෙද්දී අනතුරු වළක්වා ගන්න. සමහර ආරණ්‍ය වල හරියට පාවිච්චි කරනවා. ඊළඟට කැලේ ගොලේ ජීවත් වෙන මිනිස්සු නිතර පාවිච්චි කරලා තියෙනවා. ඒතර මහා පිරිත් පොතේ කියලා මට හරියටම කියන්න දෙන්න තේරෙන්නේ සමහර පිරිත් පොත්වල තියෙනවා. එහෙමයි අන්තරාය නිවාරණ පිරිස කියලා. ස්වාමීන් මේ ඔබ වහන්සේ දැන් මොහොතට කලින් අපට පෙන්වා දුන්න ගුණද එම ඔව් ඒ මම ඒ මම ඒ ඒ තොරතුරු ටිකක් හොයාගෙන මේ ඒ පිරිස මම ගත්තා කියවන්න අද. එහෙමයි. ඒකේ තියෙන්නේ මේ පිරිස මේ විදිහට තියෙන්නේ. බුද්ධානං ජීවිතස්ස නසක්ඛා කේනචි අන්තරායෝ කාතුම් බුද්ධානං චබ්බන්නරං සීනන්න සක්ඛා කේනචි අන්තරායෝ කාතුම් බුද්ධානං ද්වත්තිංස මහා පුරිස ලක්ඛනානං නසක්ඛා කේනචි අන්තරායෝ කාතුම් බුද්ධානං අභිහත චතුන්නං පච්චයානං නසක්ඛා කේනචි අන්තරායෝ කාතුම් ඉමේ සංචතුන්නං ඉමේ සංචතුන්නාං නසක්ඛා කේන චියන්තරායෝකාතුං ඒතේන සච්ච වජ්ජේන අන්තරායෝ අශේෂතෝ මාරාදයෝ විනස්සන්තු ජය සිද්ධි භවන්තු මේ මේ විදිහට තමයි පිරිසු තියෙන්නේ මෙතන තව වචනයක් තියෙනවා ඉමේ සංචතුන්නාං අච්චරියාන මේ ආශ්චර්ය කාරණා හතරට අන්තරාය කරන්න බෑ කියලා තියෙනවා. ඒතර තියෙන්නේ ඉමේ සංචතුන්නම් අච්චරියා නන්න සක්කා කේනචි අන්තරායෝ කාතුම් ඒතේන සච්ච වජ්ජේන අන්තරායෝ අශේෂතෝ මාරාදයෝ විනස්සන්තු ජය සිද්ධි භවන්තු මේ දැන් අවසාන ටිකේ මේක හදපු පිළිතක්. මිලින්ද ප්‍රශ්නේ තමයි මේ කාරණා හතර තියෙන්නේ. ඒකේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට කාටවත් අන්තරාය කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ රශ්මිමාලාවට අනුතුරු කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ද්වයත්වීස මහ පුරුෂ ලක්ෂණ වලට අනුතුරු කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ උදෙසා පිළියෙල කළ දෙයට අනුතුරු කරන්න බෑ. මේ සතර ආශ්චර්ය කාරණා හතරට කාටවත් අනුතුරු කරන්න බෑ. ඒක සත්‍යයයි. ඒ සත්‍යානුභවයෙන් අනතුරු ඉතුරු නැතුව නිරුද්ධ වේවා. ඒ වගේම මේ නොයේක් නොපෙනෙන බලවේග වලින් වෙන මේකේ දාලා තියෙන්නේ මාර බලවේග කියලා. විනාශ වේවා ඒ වගේම සියලු දෙනාට ජයසිද්ධි වේවා. දැන් මේ කියලා අවසන් දිගෝ Tamanට ජයසිද්ධි වේවා කියලා. එතකොට ඒ නිසා මේක සමහර අය පාවිච්චි කළා. අපි වචන හුරු වෙන්නත් එක්ක ආයශරයක් අපි මතක් කරගන්නවා. මේකට කියන්නේ අන්තරාය නිවාරණ පිළිපිට කියලා පස්සේ කාලේ දැන් ඔය මේ ජලනන්දන පිළිපිට වගේ. දැන් සමහර අය මේවා පිළිපිට කළා පිරිත් තෙල් සුරවල් වලට දාලා නූල් දාගෙන එහෙම ආරක්ෂාව වෙනස කියලා එහෙමයි පාවිච්චි කරනවා. ඉතින් නමුත් මේක සත්‍යයක් නේ. එහෙමයි. සත්‍ය ක්‍රියාවක් නේ. ඒ නිසා ආරක්ෂාව අනිවාර්යෙන් තියෙනවමයි. බුද්ධානං ජීවිතස්සන සක්කා කේනචි අන්තරායෝ කාතුං බුද්ධානං චබ්බන්න රංචීනන්න සක්කා කේනචි අන්තරායෝ කාතුං බුද්ධානන්දවත්තින්ස මහා පුරිස ලක්කනානං නසක්ඛා කේන චියන්තරායෝ කාතුම් බුද්ධානං අභිහට චතුන්නං පච්චයානං නසක්ඛා කේන චියන්තරායෝ කාතුම් ඉමේ සංචතුන්නං අච්චරියානං නසක්ඛා කේන චියන්තරායෝ කාතුම් ඒතේන සච්ච වජ්ජේන අන්තරායෝ අශේෂතෝ මාරාදයෝ විනස්සන්තු ජය සිද්ධි භවන්තු තේ ওই විදිහට පාවිච්චි කරනවා. ඉතින් මම හිතුවා ඊයේ අපි ඒ කාරණාව සිහි කරපු නිසා සමහර අයට හොඳයි කියලා හොයාගෙන කියවලා හොඳයි සත්‍යේනේ. එහෙමයි. ඉතින් මොකක්ද මේ කියපු පාලි මොනවද තේරුන්නේ නැත්තම් එයා හිතන්න සත්‍යේනේ මෙතන තියෙන වචනත් එක නෙමෙයි. දැන් මං කියූප එකේ සමහර අය කටපාඩම් කරගෙන ඇති සමහරට මම කියපු අකුරු වැරදි කියන්නකෝ. ඒතකොට සත්‍ය ගන්න. ඒ සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට අනුතරක් කරන්න බෑ. බුදුරැස් මාලාවට අනුතරක් කරන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලට අනුතරක් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ උදෙසා පිළියෙල කළ දාණයට අනුතරක් කරන්න බෑ. ඒක සත්‍යයයි සත්‍යානුභවයෙන් මාහත පැමිණ තිබෙන අනුතර දුර වේවා කියලා සත්‍ය ක්‍රියා කරනවා. ස්වාමීන් මේක බොහෝ කොට අපිට මතකේ දරාගෙන නිතර නිතර කරන්න අවස්ථාවක් කරන්න අවස්ථාවක් තියෙනවානේ. අනතුරක් වාහනයකට නංගිනකොට වාහනේ යන ගමන් මේක සීකලා කියන්නේ කොච්චර ආරක්ෂාවක්ද මහත්තයා? මේවා පුරුදු වෙන්න ඕන අපි ගාව තියෙන මහා මේවා තමයි බුද්ධ ශාසනයේ තියෙන මහා ආයුධ. මේ සත්‍ය. ඒව පාවිච්චි කරන්න ඕන අපි ශ්‍රාවකයෝ. ඉතින් අපිට කොච්චර කරදරද මහත්තයා මේ ධර්මයේ පුරුදු කරගෙන යනකොට දෙන්නේ නේද? ඊළඟට මිනිසුන්ට කොච්චර කරදරද? හරියට මේ මල පෙරේතයන්ගෙන්ද යක්කුන්ගෙන්ද භූතයන්ගෙන්ද පෙනෙනෙවුන්ගෙන්ද නොපෙනෙනෙවුන්ගෙන්ද දෙවිත පාලනයෙන්ද මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන්ද හැම පැත්තෙම කරදරනේ. ස්වාමීනි සම්බුද්ධ ශාසනය නොවන්න අපිට මේ බේරෙන්න තැනක් නැහැ. බේරෙන්න තැනක් නැහැ මහත්තයා. කිසිම බේරිල්ලක් නැහැ. ඉතින් ඒ නිසා මේ ස්වාමීනි තව කාරණාවක් විමස ගන්න හිතෙනවා දැන්. මේ මොහොතේත් මහසෑය පාමුල විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධ සමිඳුන් පාමුල දලදා සමිඳුන් පාමුල ඒ වගේම ලංකාවේ මේ දරණිතලේ කොහේ කොතනක විහාරය ස්ථානයක් තියෙනවද? ඒ සියලු ස්ථානවල භාග්‍යවතුන් වහන්සේට මේ සුවඳ මල් පූජා වෙනවා පහන් ආලෝක දැල් වෙනවා ස්වාමීන් අනේක පූජා. ඔව් දැන් අපි එක එක පන්සලක බුද්ධ පූජාව නැතරුණා කියන්නකෝ. නමුත් ඒ වෙලාවේ කී තැනක බුද්ධ පූජාව සිද්ධ වෙනවා. ඕක අර මේ උපමාවෙනොත් තේරෙනවනේ. අර සක්විති රජුරවන්ට ඊරිසියාවෙන් හිටපු දොරටු පාලකේ ඒ පැත්තෙන් එන ඒවා වළක්වනවා. වැළක්වුවට අනිත් දොරටු වලින් එනවා. ඒ නිසා කවුරු හරි බුද්ධ පූජාව තියන්නේ නැතුව හිටියා කියලා හෝ මල් තිබ්බේ නැහැ කියලා වැන්දේ නැහැ කියලා වුණා හෝ අපි කියමු මුළු ලංකාවේ ඇඳිරි නීතිය තනවා gederin බහින්න එපා කියලා. gedarasse hari malak pahana පූජා වෙනවා. හරි අසිරිමත්. ඔව්. ඒ නිසා ශාස්ත්‍රඥාන්සට ලැබෙන දේවල් එහෙම වලකින්නේ නැහැ. ස්වාමීනි දෙව්ලොවත් බඹලොවත් එසේමද? දෙව්ලොවත් එසේය බඹලොවත් එසේය. ශාස්ත්‍රඥාන්ස වෙනුවෙන් එක දැන් දවල් බුද්ධ පූජා විතරක් ලංකාවේ ලෝකේ දිහා බලනකොට මේ බත් කඳු ගණන්. පළතුරු කඳු ගණන්. දැන් පළතුරු එක තැනකට ගත්තාමනේ කට්ටිය රත් වෙන්නේ. <laughs> නේද? නුවණින් විමසලා ඔක්කොම ටික බැලුවොත් එහෙම නේද? ඒක ඇත්තටම දැන් සාමාන්‍ය සේරුවිල පළතුරු පූජාව ගත්තොත් එහෙම සේරුවිල සෑය වටේ තිබ්බ පළතුරු ටිකද වැඩි ඒ වෙලාවේ ලෝකේ පිදෙන පළතුරු ටිකද? ඒ වෙලාවේ ලෝකේ පිදෙන පළතුරු සේරුවිල පළතුරු පූජාව වගේ 25 ගුණයකටත් වැඩි. නේද? ඒ නිසා මේ ඇහැට දකින රූපේට කනට ඇහෙන ශබ්දයට මේ ලෝක සත්‍යය මුලා වෙලා ඒ තම තමන්ගේ පාරවල් හදා ගන්නවා. එතකොට දැන් අපි අද කාරණාව කතා කරමු. ඊළඟට තමයි මම ඊයේ විශේෂ කාරණාවක් ආයෙ මතක් කළා. ඒ තමයි මේ මොකද්ද මේ දානේ හදද්දී මේ මේකට අනතුරු කරන්න එපා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසායි මේ දානේ හදන්නේ ඒ නිසා මේකට අනතුරු කරන්න එපා කියලා කිසි කෙනෙක්ගේ අනතුරක් නොවේවා කියලා දානේ හදනකොට පිළිල කරනකොට රස හානියක් වෙන්නේ නැහැ. එහෙමයි සාමි. නැත්තම් සාමාන්‍යයෙන් අපි දානේ හදලා එළියෙන් ගෙනියනකොට රස ඕජාව උරා ගන්නවා. ඒක සාමාන්‍යයෙන් හරි පුදුම එකක් ඕජාව කියන්නේ මහත්තයා. ඒ කෑමේ තියෙනවනේ යම්කිසි තෙල් ගතියක් ඕජාවක්. තෙල් ගතියක් කියන්නේ මොකද්ද? ඒකට කියන වචනේ ඕජාව තමයි. ගුණ රසයෙන්. ඔව් ඒක මේ කෑමේ කියම තියෙන දැන් ව්‍යංජනෙම තියෙනවා. ඒක නැති වෙලා යනවා ඒ බැල්ම වැටිච්ච ගම. පිදුරු වගේ ඒක රස. කෑමේ තියෙනවා පිදුරු වගේ. ඒ වගේ. ඉතින් ඒව නැති වෙනවා අර ඒ අදිස්ථාන කිරීමත් එක්ක. අද අපි කතා කරන්නේ අහනවා මිලිඳු රජුරෝ ස්වාමිනී නාගසේනියන් වහන්සේ ඔබ වහන්සේලා යමෙක් නොදැන සතුන් මැරීම කරයි නම් ඔහු අධිකතර පවක් රැස් කරයි යනුවෙන් පවසති. නැවතත් භාග්‍යතුන් වහන්සේ විසින් විනය ප්‍රඥාප්තිය වදාහන ලද නොදැන කරන්නහුට අජානන්තස්ස අනාපත්‍ති කියලා දෙනවා. දන්නේ නැති කෙනාට අවතක් නැහැ කියලා. මහත්තයා අපි මගේ මතක හැටියට අපිට මතුණා නේද ස්වාමීනි? ඒක මතුණා නේද? නොදැන කරන කෙනාගේ පාපේ වැඩි දන්න දැනගෙන කරන කෙනාගේ පාපේ අඩු වෙනවා කියලා. ස්වාමීනි අර රත්තුණු යකඩ බෝලයක් යකඩේ රත්තුණාමයි පිච්චුණාමයි මේකට මොකද්ද කරන්න කියලා දන්නේ නැති එකා රත් වෙච්ච යකඩ ගෝලයක් ගත්ත ගමන් මේක පිච්චෙනකොට අනිත් අතට දාගන්නවා. එයාගේ පිච්චෙනවා වැඩි. දාන්න කෙනා තප්පරේට අරන් තිබ්බා එහෙමයි. එසා නොදැනගෙන මේ පව නොදන්න ඇති කෙනාගේ අතින් වෙන පාපේ මේ දිලියලා වැඩිනවා කියලා ඔබ වහන්සේලාම කියනවා. දැන් බනට කිව්වා. දැන් රජු ආනවා. ඉතින් ඔබ වහන්සේලාම දැන් විනය පිටකේ තියෙනවා ආජානතස්ස දන්නේ නැති කෙනාට ඇවතන්නේ නැහැ. ඒ කියන්නේ ඔන්න එක ස්වාමීන් වහන්සේ නමක් ගෙදරකට වැඩියා. වාඩිනකොට උන්වහන්සේ මොකද කළේ? එතන එළිය පුටුවක් තිබ්බා. ඒ පුටුවේ ඉඳගත්තා. ඒ පුටුවේ දරු පොඩි දරුවෙක් තියලා රෙද්දකින් වහලා තිබ්බේ. හාමුදුරුවෝ දැක්කේ නෑ. මහාත දෙයට හොඳ මේ මේ බරපතල ලාන්තනමක් වෙන්න ඇති. ඉඳගත් ගමන් දරුවා චප්ප වුණා. මැරුණා. ඉතින් ඒ හාමුදුරන්ට ගොඩාක් ප්‍රශ්නයක්. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දේශනා කළා ස්වාමීනි හරි වැඩේ උනේ මට මම පරාජිකා වුණාද කියලා. ඒ මනුෂ්‍ය ඝාතනයක් කළොත් මහානකම නැති වෙනවා. ඒකට මනුස්ස ඒ කෙනා මරනවා කියන අදහසක් ඔබට තිබ්බද? ස්වාමීනි මම දන්නේ නැහැ කිව්වා. අනාපත්‍ය භික්ඛුවේ අජානන්තස්ස දන් දන් නැති කෙනාට ඇවත සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. හැබැයි පින්වත් භික්ෂුව අද ඉඳලා පින්වත් මහණෙනි අද ඉඳලා පුටුවක ඉඳ ගන්න කලින් පුටුව විමසා ඉඳ ගන්න කිව්වා. සාමාන්‍ය ධර්මදේශකයන්න් වහන්සේලා ධර්මාසනයට වදිනකොට පොඩ්ඩක් බලලා පොඩ්ඩක් ධර්මාසනයට අත තියලා තමයි ඉඳගන්නේ. ඒක බුද්ධ නියමයි. තේරුණා නේද? තව තැනක තියෙනවා එක ආම්දුරණමකට පින්ඳ පාත ලැබුණා. ඒකට වස දාලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ගෙනල්ලා ආරණ්‍ය සංඝයාට බෙදුවා. ඒ බෙදලා උන්නා ඉවරයි. ඊට පස්සේ උන්වහන්සේට නෑ මේ වෙන එකක් වැළඳුවා. ආරයවල් දාහනේ වැළඳුවා ඔක්කොම අපවත් වුණා. මහත්ය බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ සංඝයාට වසහු වෙලා මැරිලා තියෙනවා අපවත් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මොකද උනේ මේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මං දාන ගෙනාපු නිසා මේක උනේ. ඊට පස්සේ කිව්වා ඔබට විස දීලා සත් මේ සංඝයා මරන්න අදහසක් තිබ්බද? අනේ ස්වාමීන් මම දන්නේ නැහැ මොකද්ද මේක කියලා කිව්වා. එහෙනම් දන්නේ නැති කෙනාට සිල්පද කැඩෙන්නේ නැහැ කිව්වා. දැන් මහත්ය අපි පින්ඩ පාතින්නේ යපු නිසර. අපි පින්න මොළු මහ මෙවුනාවේම හැම අසපුවකම පින්නපාතෙන් යැපුණේ. පින්නපාතේ නතර කරන්න හේතුව මොකද්ද? විෂ දාලා තිබ්බා පින්නපාතේට. එක පින්නපාතයකට ගෙම්බෙක් පාර්සල් කරලා දාලා තිබ්බා මේ ඉස්සර. ඊළඟට තව ඔය මිෂනාරි අන්‍යාගමික පැත්තක පින්නපාතේ ගිහිල්ලා කෙහෙල් වලට ඉදිකටු ගහලා තිබ්බා. ඒකට අපේ ස්වාමීන් වහන්සේලා සාමාන්‍ය කෙසෙල් කඩලා වළඳන්නේ. ඒ නිසා හොන්නේ. දැන් කෙහෙල් ගෙඩිය ලෙඩි ගහලා කයවනන් අහුවෙනවා. ඊළඟට සමහර මේ ඉන්නවනේ නම් මේ මේ විශේෂකාර ගෑනෝ සමහරලාට මොනවා හරි මතුරලා දානවා. පැහැඩ වැඩ තියෙන ආන්දනවා පින්න පාත වැඩියොත් තියෙනවා. ඊට පස්සේ ආන්දරෝ භාවනා කරන්න ආවට පස්සේ හිත භාවනාවේ වැඩ කරන්නේ නැහැ. ස්වාමීන් දැන් පින්දපාතේ වැඩම කරනවා කියන කතරම් මේ අරුබුදකාරී අද අද කාලේ වෙච්ච දේවල් පිරිහුණු ලෝකේ උතුම් දේවල් උපද්දවන්න අමාරුයි මහත්තයා දැන් මිනිස්සු සමහර මිනිස්සු දැන් මේ මිලින්ද රාජ ප්‍රශ්නේ පටන් ගත්ත පළවෙනි දවසේ අපිට බනින්න පටන් ගත්තානේ Facebook වලින්. අපි මොකක් මොන වරද්දක් කරලාද? මේ මිනිස්සු හැලහැප්පින් ලෝකෙ ඉඳි මේ සිංහල මිනිසයා ඇවිස්සලා ඉන්නකොට දහම් සෝයක් ලැබලා දෙන්නනේ මිලින්ද ප්‍රශ්නේ ගත්තේ. මොනව කරන්නද? ඉතින් ඒ නිසා පිරිහුණු ලෝකේ දැන් මේ වෙලාවේ අපිට සිංහල මනුස්සයන්ගේ ඇදපුද හොය හොයා ඉන්න වෙලාවක් නෙවෙයි. සිංහල මනුස්සය එකාවන්ව නැගී හිටින්න ඕන වෙලාවක් නේ. මේ වෙලාවේ නෑ. පිරිහින් ලෝකෙ උපද්දවන්න බෑ මහත්තයා. තවත් තියෙන දැන් අපි සාමාන්‍යයෙන් මේ හැම බුද්ධ දේශනාවකම රහතන් වහන්සේ දැන් රහතන් වහන්සේලාට පැහැදිලා තින්නේ බුදුරජාණන් වහන්සේට පැහැදිලා තින්නේ ධර්මදේශකයන් වහන්සේට පැහැදිලා තින්නේ මහත්තයා බණ ඇහුවට පස්සේ ඇයි බණත් එක්කනේ හාමුදුර ගැන හැඟීමක් එන්නේ. දැන් අපි ධර්ම දේශනාවලට යනකොට හේවිසි ගහගෙන නටාගෙන අපි ධර්ම දේශනාවට වඩම්මනවා. ඊට පස්සේ වඩම්මලා වුණ අපි වඩම්මන ආන්තර නමක් හරි ගිහියෙක් හරි ඊට පස්සේ අපි බණ කියලා ඉවරනකොට එයා පුණ්‍ය අනුමೋದනාව පටන් ගන්නවා. පටන් ගන්නකොට මිනිස්සු එහින් ඇවිස්සෙනවා. තැන් තැන් වල නැගිටිනවා. ඉතින් අපි එනකොට මිනිස්සු මං අරගෙන එන්න ඕන. හරි අපහසුතාවයකට පත් වෙනවා. සමහර ධර්ම දේශනාවලට යනවා මහා හරසරින් ගෙන්නගෙන යනවා කෝල් කරනවා අරක් කරනවා මේක කරනවා. හයර එකක් නැහැ. මහත්ය කියන්නේ මම අපේ අසපුවල සංඝයාට ගිලන් ගිලන් සංඝයාට ලැබිච්ච මුදල් වලින් හයර ගෙවලා දෙනවා ධර්ම දේශනාවලට ගිහිල්ලා. මම ඒකෙන් පිට පිට නම් බනවලට යන්නේම නැහැ. ඒ නිසා මේ ශ්‍රද්ධා රූපානේ මේ මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙනවා. මේකට පුළුවන් විදිහට බලන ටිකක් කියාගෙන පුළුවන් විදිහකට ඉන්නවා මේ පිටනම් යන්න නම් කැමති නැහැ. ඒ කියන්නේ මේ ප්‍රායෝගිකව අපිට ඒ කියන්නේ අපි ධර්ම දේශනා අපි සල්ලි හම්බ කරන කට්ටිය නෙවෙයිනේ. ඉතින් අපි ඇත්තටම ප්‍රශ්න වලට මුහුණ දෙනවා එතකොට. කරගෙන යන්න බෑ හැදි කාලයක්. ඉතින් ඒ නිසා මම මේ කියන්නේ ඒ පිරියුණු ලෝකේ උපදින්න අමාරුයි. පින්ඩපාතේ අර මේ විස පින්ඩපාතයක් හම්බෙලා සංඝයා පවත්විච්ච ගැන කිව්වේ. ඒකට අපිට පින්ඩපාතේ යාමේදී ඇත්තටම ප්‍රායෝගික ගැටලු මතුවුණා. ඒ නිසා තමයි මහමෙවුනාවේ පින්ඩපාත යන එක සමස්තයක් වශයෙන්ම නතර කළා. මොකද කොතනින් මේ ප්‍රශ්නේ ඊද කියලා දන්නේ නැති නිසා. ඊළඟට මහත්තයා මේ ওই වගේ නොදැන කරපු දේවල්. ඊළඟට තව එක පොඩි හාමුදුරනමක් තාත්තත් මහණෙලා. ආන්දරත් මහාන වෙනවා. පොඩි කෙනත් මහාන වෙනවා. ඊට පස්සේ එක වෙලක් මේ ප්‍රපාතයක් ළඟ යනකොට තාත්තේ පරිසං වෙන්න කියලා මේ මේ ස්වාමීනි පරිසං වෙන්න කියලා අතින් ඇද්දා. එතකොටම ගැසිලා ප්‍රපාතෙන් වැටුණා. තාත්තා මැරුණා. ස්වාමීන් වහන්සේ අපවත් වුණා. ඇවිල්ලා අනේ භාග්‍යතුන් වහන්සේ මමගේ මහාන කම නැතුණා. ඊට පස්සේ කිව්වා මරණ අදහසක් තිබද නැහැ කියලා. ඒතර මිලිඳු රජු වහන්නේ ඔබ වහන්සේලාම බණ කියද්දි කියනවා දන්නේ නැති කෙනාට ඇවැත් වෙන්නේ නැහැ කියලා. නමුත් කලින් බණකදීන් කිව්වා නොදන්න කෙනාගේ පාපේ වැඩි වෙවි යනවා කියලා. ඕන්න ওই දෙක කොහොමද කියලා ඔබ වහන්සේට ප්‍රශ්නයක් ආවා. දැන් විසඳන්න කියලා තමයි මේ ප්‍රශ්නේ කියන්නේ. එහෙමයි ස්වාමීනි අවසරයි. එතකොට ඒ ප්‍රශ්නේ ඒ විදිහට යොමු වෙච්ච වෙලාවේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා ওই කාරණා දෙකම බුද්ධ ශාසනයේ තියෙනවා. එතකොට සමහර සිල්පද ගත්තොත් එහෙම ආපත්‍ය අනාපත්‍ය ගත්තොත් සමහර සිල්පද තියෙනවා සංඥාවෙන් සිල්පදේ සංඥාවෙන් සිල්පදේ කැඩෙනවා හෝ නොකැඩෙනවා කියන එකක් තියෙනවා. සමහර ඒවා තියෙනවා සංඥාව තිබ්බත් නැතත් සිල්පදේ කැඩෙනවා. ඒ කියන්නේ මේක දැනගෙන හිටියත් නැතත් ශිරපදේ කැඩෙනවා. වැරද්ද සිද්ධ වෙනවා කියන්නේ. ඔව්. දැන් උදාහරණයක් ගන්නකො. ශිල්පදයක් තියෙනවද නැද්ද කියලා දන්නේ නැතුව 12න් පස්සේ කනවා. එහෙමයි සාමි. ඒතොර එයා ඒක දැනගත්තත් නැතත් විකාර භෝජනේ කනවා. එහෙමයි සාමි. එතනදී මේ ගැලවෙනවා. ඒ ඒ සංඥාවත් එක. ඒවට කියනවා සංඥා විමෝක්ෂ ශිල්පද තියෙනවා. සංඥා සහිත සිල්පද තියෙනවා ඒ විදිහට විස්තර කරනවා. ඉතින් අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා රජතුමනි භාග්‍යවතුන් වහන්සේ මේ වදාලා යමෙක් නොදන්නේ සතුන් මැරීම කරයිද ඔහු අධිකතර පවක් රැස් කරන්නේ යන කරුණයි නැවත විනය පිටකේ නොදැන කරන්නහුට අනාපත්‍ති ආපත්‍යක් නැතයි වදාන ලද්දේ එහිලා අර්ථයන්ගේ වෙනසක් ඇත්තේ ඒ අර්ථයන්ගේ වෙනස කුමක්දයක් මහරජාණනි සංඥාවේ නිදහස් විය හැකි ආපත්‍ය ඇත්තේ සංඥාවේ නිදහස් විය නොහැකි ආපත්‍ය ඇත්තේ කියලා විස්තර කරනවා. මහන්තයා මේ දෙකේ වෙනස නාගසේන මහරහතන් විස්තර කරන්නේ දැන් අර නොදැනගෙන කරන කෙනාගේ පව වැඩි කියන්නේ එතන කරන වැඩි නෙමෙයි. මේකින් පවක් රැස් වෙනවද නැද්ද ඒකේ විපාකේ මොකද්ද නැද්ද කියන එක දන්නේ නැහැ. කුසල කුසල වශයෙන් නොදැනේ. කුසල කුසල වශයෙන් සහ එහි විපාක ගැන ඒක පවද්ද පිනක්ද කියලා දන්නේ නැති එක තමයි එතන දන්නේ නැහැ කරන ක්‍රියාව දන්නවා. මෙතන මෙතන වෙන්නේ කරන ක්‍රියාව දන්නේ තේරුණා නේද? මෙතන ක්‍රියාව දන්නේ. ඒ නිසා සිල්පදේට මේ හානිය මේ මේ හානි වෙන්නේ නැහැ. දැන් අපි සමහර සිල්පද තියෙනවා මහත්තයා සිල්පදේ ගැන දන්නේ නැති වුණොත් ඇවත වෙන්නේ ඒ සමහර යම් සිල්පද තියෙනවා ඒ සිල්පදේ ගැන දන්නේ නැති වුණොත් ඇවත වෙන්නේ ස්වාමිනේ උදාහරණයක් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් තියෙනවා පුංචි පුංචි සිල්පද ගැන කියනකොට භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ඕවා අපි දන්නේ නැහැ කියලා. හරිද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන බලන්න කියලා ඒ සංඝයා නිතර පෝය කරන ශිල්පද සජ්ජායනා කරන තැන දෙතුන් වතාවක් ඉඳලා තියෙනවාද කියලා. ඊට පස්සේ සංඝයා දන්නවා නම් මෙයා දෙතුන් වතාවක් හිටියා කියලා. එයාට මේ අඥාන කියන නමුත්ති ආත්‍රි. එයාට නොදන්නා බවෙන් නිදහස් වීමක් නැත. ඒ කියන්නේ එහෙනම් දන්නා නොදන්නා බවෙන් නිදහස් වීමකුත් තියෙන ශිල්පදක් තියෙනවා. තේරුණා නේද? ඒ වගේ. ඉතින් ඒ වගේ දැන් එකපාරම අපිට කියන්න මට එහෙම මතක් වෙන්නේ නෑ. නෑ අවශ්‍යයි සර්. ඒ විදිහට තමයි තියෙන්නේ. එතකොට මෙතන විස්තර කරනවා රජතුමනි නොදන්නා කෙනාගේ පව වැඩෙනවා කියන්නේ කුසල් අකුසල් ඒ පාපයේ ස්වභාවය ගැන නොදන්නා කම. මිසක ක්‍රියාව නොදන්නා කම නෙවෙයි. මෙතන ආපත්‍යක් නොවෙන්නේ ක්‍රියාව දන්නේ නැති එක. තේරුණා නේද? කියලා මේ දෙක විස්තර කරනවා ඊට පස්සේ රජතුමනි රජතුමා කියනවා අනේ ස්වාමීනි ඒ ඒ කාරණාවෙම වැටුණා මේ මම ඒ ආකාරයෙන්ම දරා ගන්නවා කියලා. ස්වාමීනි අවසර කාරණාවක් විමසන්න මේ හිතෙනවා. දැන් අර මේ මහා සංඝරත්නයේ ස්වාමීනි දැන් ධර්මාසනයේ වැඩ ඉන්න කලින් එහෙම විමසීමක් කරන්න. අපි එතකොට මේ මහා සංඝරත්නයේ මෙච්චර මේ ආචාර්ය විනය යුක්තයි කියලා අපිට මේ සතුටු වෙන්න පැහැදීමේ ඒක කොමන ආචාර්ය කාරණාවක්ද ස්වාමීනි මේ දැන් දැන් අර උදාහරණයම අපි සලකා බලපුවාම ස්වාමීන් වහන්සේ මේ වැඩ ඉන්න කලින් ආසනය ගැන විමසීම සිදු කරනවා. දැන් අපි මේ වෙන තැනක එහෙම එකක් දකින්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. නෑනේ නෑ. ඇත්තටම නේද? එහෙමයි. ඇත්තටම එහෙම එකක් නැහැ ඉතින් මේ බුද්ධ ශාසනයේ ඊටු ධර්මදේශකයාණන් වහන්සේ නමක් ධර්මාසනයට වැඩිම පවා කොච්චර ආශ්චර්යයිද නේද? ඉතින් ස්වාමිනේ භාග්‍යවතුන් වහන්සේගේ විනය මොනතරම් අසරිමත්ද කියලා කෙනෙකුට මේ අදහස් පහළ වෙන්න ඒකෙන් ඒකෙම ගන්න පුළුවන්. මහන්තයා මේ ඔය ඔය කියපු කාරණාව. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණවල අසරිමත් බව තේරෙන කාරණාවක් කියන්නේ. අවශ්‍යයි. ඒක මම නෙවෙයි ඊළඟ ප්‍රශ්නේ තියෙනවා. ඒකේ තියෙනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ විසින් මෙහෙම වදාලා. ආනන්දේනි තථාගතයන් හට මෙබඳු අදහසක් නැත්තේය. එනම් මම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමි හෝ මම උදෙසා භික්ෂු සංඝයා සිටිය යුත්තේ කියා හෝ. මේක හේත හේතුව තමයි අපේ මේ බුද්ධ ශාසනයේ ට ගොඩාක් කෙනෙහිලිකම් කරපු කෙනෙන්නේ දේවදත්ත. එහෙයි ස්වාමී. ඒතර දේවදත්ත ආනන්ද ස්වාමීන් වහන්සේ පින්දපාතේ වඩිනකොට ආනන්ද ස්වාමීන් වහන්සේට කියා හිටියා ආනන්ද අද මම සංඝයා මේ කඩාගෙන ගිහිල්ලා වෙනම වෙනම පෝය කරලා සංඝයා බිඳිනවා කියලා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ දවල් දාණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට කියා හිටනවා දේවදත්ත මෙහෙම ප්‍රකාශයක් කළා කියලා. ඊට පස්සේ සංඝයා බිඳිලා වෙනම අරන් යනවා කියව කතාවනේ. ඒකත් එක්ක බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේට සංඝයා පරිහරණය කරනවා මා උදෙසා වේවා මං ගමවමින් ඕන එහෙම අදහසක් නැහැ කියෝ. ඉතින් ඒ කොටස තමයි දැන් රජුරෝ මේ උපුටා ගන්නෙ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුද්ධ ශාසනය ගැන චක්කවර්ති සීනාද සූත්‍රය දේශනා කරද්දී පින්වත්නි මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන තියෙන එකම සූත්‍රේ චක්කවර්ති සීනන්ද සූත්‍රේ. දැන් අපිට ලොකු ස්වාමීන් වහන්සේ ගොඩාක් ඊගෙන ඒ කාලේ මෛත්‍රී බුද්ධ ශාසනයට යන්නේ කොහමද? ඒක ළඟදින් එන එකක්ද කියලා ගොඩාක් විස්තර කළා මහමුණව ආරම්භයේ මුල් කාලේ. දැන් චක්කවර්ති සීනන්ද සූත්‍රේ විස්තර කළා. ඉතින් මෑත භාගයේ අපිට පුළුවන් වුණා ස්වර්ණමාලි මහසෑය මළුවේදී චක්කව මෛත්‍රී බුද්ධ ශාසනයට ඔබ යන්නද සූදානම් වෙන්නේ කියන ඒ ඒ කාරණාවත් එක්ක රුවන්වැලි මහසෑය මළුවේ අපි ඒ දේශනාව කළා. හරි අපූර්වයි මේ බුද්ධ ශාසනය පිළිසරණ ගැනම පහදිනවා. මෛත්‍රී බුද්ධ ශාසනය ගැන දේශනා කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ මහත්තයා මේ ඒ දේශනාව කරන වෙලාවේ ධර්මය අහපු 80000ක් මඟපල් ලබනවා. ඒ කියන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයක් ගැන විග්‍රහ කරන්නේ පතපතා යෑම පිණිස නොවේ. ඒත් ඒ ඒ දක්වා යන්න තියෙන දුෂ්කර මාවත ගැන තේරුම් අරගෙන මේ බුද්ධ ශාසනයම පිහිට පතා ගන්නයි. ඉතින් කියනවා මෛත්‍රී බුද්ධ ශාසනය ගැන විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ වදාලා යම්සේ මම මෙකල නොයෙක් සිය ගණන් භික්ෂු සංඝයා පරිහරණය කරම්ද එසේම ඒ බුදුහු නොයෙක් දහස් ගණන් භික්ෂු සංඝයා පරිහරණය කරන්නේය වශයෙන්ි දැන් ඉස්සල්ලා ධර්ම දේශනාවක් කියවනේ ආනන්ද මම භික්ෂු සංඝයා පරිහරණය කරන්නේ නැහැ කියලා. දැන් චක්කවර්ති සේනා සූත්‍රය කියනවා මම යම්සේ සංඝයා පරිහරණය කරනවාද ඒ විදිහට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සංඝයා පරිහරණය කරනවා කියලා. ස්වාමීනි කතා දෙකක් ඒවෝ. ඒ නිසා මේක ඔබ වහන්සේ කරා පැමිණුණා. මේක විසඳලා දෙන්න කිව්වා දැන්. ඉතින් මේ වෙලාවේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා රජතුමනි බුදුරජාණන් වහන්සේ ওই ප්‍රකාශ දෙකම වදාලා. ඒක බොරුවක් නෙවෙයි. ඉතින් රජතුමනි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ වදාලේ දැන් නොඑක් දහස් ගණන් සංඝයා පරිහරණය කරනවා කියන්නේ මහත්ය සමහර අවස්ථාවලදී අපේ බුදුරජාණන් වහන්සේ 1250 සංඝයා පිරිවරාගෙන චාරිකාවේ වඩින අවස්ථා තියෙනවා. දැන් ඒවත් මුල් කරගෙන අනිත් එක චක්කවර්ති සේනාද සූත්‍රයේ දේශනා කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟ සංඝයා හිටියා 20000ක්. මගදී කුඹුරකදීන් තමයි දේශනා කරන්නේ. චක්කවර්ති සේනාද සූත්‍රයේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ වටේ 20000ක් සංඝයා හිටියා. ඒ නිසා තමයි එතනදීන් වදාගන්නේ අර මං යම්සේ දහස් ගණන් වික්ෂ සංඝයා පරිහරණය කරනවාද ඒ විදිහටම පරිහරණය කරනවා කියලා. ඊට පස්සේ මේ කාරණාව විස්තර කළා අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රශ්නේලා එක් කරුණක ඇත්තේ සාවශේෂ අර්ථයකි. එකක තියෙනවා සාවශේෂ. ඒ කියන්නේ සම්පූර්ණ අර්ථයක් නෙවෙයි. අපි අර ඒ අර්ථ ගැන ඉස්සර කතා කළේ. මීට කලින් තව කරුණක ඇත්තේ නිර්වශේෂ අර්ථයක්. මහරජාණන් තථාගතයන් වහන්සේ පිරිස අනුගාමික නොවනසේක ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිස තමන් අනුව ඉන්න ඕන කියන එක බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි. ඒක පතන කෙනෙක් නෙවෙයි. ඒ වගේම පිරිස වනායි තථාගතයන් වහන්සේ හා අනුගාමික වේ. පිරිස ළඟ තියාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ කැමති නැති වුණාට පිරිස බුදුරජාණන් වහන්සේ කරා යනවා. ඊට පස්සේ තියෙනවා මහරජතුමනි මේ මොනවා වුණත් බුදුරජාණන් වහන්සේට නම් කොච්චර සංඝයා සියදහස් ගණනක් තමන් වටා හිටියට මම මගේ මගේ ආත්මේ මේ අය මං උදෙසා වෙන්න ඕන එහෙම හැඟීමක් බුදුරජාණන් වහන්සේට නැහැ. ඊට පස්සේ ඒකට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේට මේ පිරිස් ගැන තෘෂ්ණාව නැති වෙන්න, ස්නේහය නැති වෙන්න, තෘෂ්ණාවක් නැහැ පිරිස ගැන. ඊළඟට ස්නේහයක් නැහැ පිරිස ගැන. ස්නේහයක් කියලා කියන්නේ බැඳිලා සිටීමක්. ඔවුන් දුක් වෙනකොට දුක් වෙන, ඔවුන් සතුට වෙනකොට සතුට වෙන එහෙම 아무තු දේවල් නැහැ. ඊට පස්සේ ඒකට හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේට සක්කාය මේ දෘෂ්ටිය ප්‍රහාණය වෙලා මම මගේ මගේ හැඟීම කියන එක ප්‍රහාණය වෙලා එනමුදු එබඳු වචන ලෝකයාට උපකාරී වෙන්න නිසා පාවිච්චි කරනවා. එහෙමයි. වචනෙන් හොයන දැන් මහත්ය වචනෙන් හොයන්න බෑ මේවා. දැන් අපි ගත්තොත් එහෙම සත්තු මම මගේ මගේ ආත්මය නිට්ටයයි ඕවා පාවිච්චි කරන්නේ නැහැ පාවි වචන පාවිච්චි නොකලාට ඔවුන් තුල මම මගේ මගේ ආත්මය නිට්ටය කියන සංඥා නැද්ද හැඟීම් නැද්ද ඒ නිසා වචනේත් එක්ක මේ මේ වචනත් එක්ක හරම කිරෙල්ලක් අවශ්‍ය නැහැ. ස්වාමිනේ සංඥාව නිසාමනේ සතා වුණා සංසාරේ. සංසාරේ යන්නේ. එහෙමයි. ඊට පස්සේ තියෙනවා හරි ලස්සන උපමාවක් දෙකක් තියෙනවා. එහේ අවසරයි. කියනවා රජතුමනි මේ මහ පොළොවේ තමයි ඉන්නේ මිනිස්සු. එතකොට සත්ත්ව සිව්පාවෝ කෝ මේ මහ පොළොව උඩ ඉන්නවා. නමුත් මහ පොළොවට හැඟීමක් තියෙනවද? මහ පොළොවට හැඟීමක් තියෙනවද මේ මේ මේ මිනිස්සු දැන් මිනිස්සු ඔක්කොම මගේ උඩ ඉන්නේ. මුන් ටික ඔක්කොම මගේ කියලා පොළොවට හැඟීමක් තියෙනවද? අනේ නෑ කිව්වා. එසේම තථාගතයන් වහන්සේ සියලු සත්වයන්ට පිහිටවනසේක ආධාර වනසේක තථාගතයන් වහන්සේ පිහිට කොට ඇති සත්වයන් පිළිබඳව මෝ මගේ යන අපේක්ෂාවක් තථාගතයන් වහන්සේට නැහැ. බුදුරජාණන් වහන්සේ මහ පොළොව වගේ. ඒ නිසා දැන් අපි සාමාන්‍යයෙන් අපි ශ්‍රාවකයෝ විදිහට බුද්ධ ශාසනය රැකගෙන මේ සිංහල ජාතිය පරම්පරාව ඉදිරියට බෝ කරගෙන යන්න අපි අපේ කැමැත්ත ආශිර්වාදයේ තියෙනවනේ. එහෙම ඒ අපේ අපි අරහත්ත්වයටපත් නොවුන නිසා. ඉතින් අරහත්ත්වයටපත් වෙච්ච රහතන් වහන්සේලා ඒ කාලේ ජනි ජනය අතර මේ මේ යුද්ධ කලකෝලහල වෙද්දී උන්වහන්සේලා නිහඬව වැඩ හිටියා. උන්වහන්සේලා ඒ කලකෝලහල ලෝකෙන් නිදහස් වුණා. එහෙමයි. අපි ඒ කලකෝලහල ලෝකෙන් නිදහස් නොවුන නිසා අපිට මේවට මෝන දෙන්න සිද්ධ වෙලා. ඊට පස්සේ හරි ලස්සන උපමාවක් ඊළඟට විස්තර කරනවා දෙවෙනි උපමාව. මහරජාණෙනි මහා වැස්සක් වහින්නේ. ඔන්න ලොකු වැස්සක් වහිනවා. තනකොළ, ගස්, ගවයන්ට, මිනිස්සුන්ට ඒ වැස්සෙන් ලොකු සෙතක් සැලසෙනවා. ගස් ලියනවා, මල් පල බර වෙනවා, ගවයන්ට වතුර ලැබෙනවා, වැව් පොකුණු පිරෙනවා. මිනිසුන්ට හරියගෙයි. ඉතින් මේ වැස්සෙන් ජීවත් වෙන සත්වයන් පිළිබඳව වැස්ස නිසානේ සත්වය ජීවත් වෙන්නේ. ඒ වැස්සේ නිසා ජීවත් වෙන මිනිසුන්ට මේ සත්වයෝ ජීවත් වෙනවා. නමුත් වැස්සට හිතෙනවද මන් නිසායි මේ අය ජීවත් වෙන්නේ ඒ නිසා මේ මිනිස්සු මගේ මේ ගහකොළ මගේ වැව් අමුණු මගේ කියලා වැස්සට හිතෙනවද කියලා හරි ලස්සනයි හරිම ලස්සනයි ඊට පස්සේ කියනවා ආ නෑ කියනවා ආ මේ වගේ තමයි රජතුමනි තථාගතයන් වහන්සේ සියලු සත්වයන් තුල කුසල් දහම් ආන් ඒ වගේ තමයි කියනවා තථාගතයන් වහන්සේ සියලු සත්වයන් තුල කුසල් දහම් උපද්දවනසේක අනුපාලනය කරනසේක ශාස්ත්‍රුන් වහන්සේගෙන් ලද කුසලෝපදේශයෙන් ජීවත් වන සත්වයන් පිළිබඳව තථාගතයන් වහන්සේ තුල මොවුන් මගේ යන අපේක්ෂාවක් නැත්තේය. ඒ මක් නිසාදයක් මම මගේ යන දෘෂ්ටි ප්‍රහාණය වී ඇති නිසාය. එහෙමයි ස්වාමී. බුදුරජාණන් වහන්සේ වැස්සක් වගේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වැස්සක් වගේ. ස්වාමීනි නාගසේන මහරහතන් වහන්සේගේ උපමා ගැළපීම මේ එතරම් අසීමක්. ඒ සුදුසු පරිදි නිකලෙස් උත්තමයාගේ හදමඩලට ඒ වචන සංසිද්ධි ටික පැන ළඟින් එහෙමයි. එයයි ඒ ගැන කියන්න දෙන්නේ. ඉතින් මේකෙන්ම රජුරවන්න තේරුණා. බුදුරජාණන් වහන්සේ මගේ පිරිස කියලා පාවිච්චි කළාට බුදුර දැන් මේකේ පුදුමේ කියන්නේ සාරිපුත්‍රයන් කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහි බිඳු ගන්න ප්‍රඥාවෙන් දකින්න පුළුවන් සාරිපුත්‍රයන් වහන්සේ ශ්‍රාවකයා විදියට ඉද්දී අහස පොළොව පෙරලන්න පුළුවන් මුගලන් මහරහතන් සිද්දි පරම විරාගී භවයේ මිහි මණ්ඩල සොලවන කාශ්‍යපයන් වහන්සේ සිටිද්දි සොඳුරු මුව මඩලක් ඇති සොඳුරු වචන ඇති ආනන්දයන් වහන්සේ සිටිද්දි මේ වගේ මහා උත්තම ශ්‍රාවක පිරිසක් පිරිවරාගෙන ඉදිද්දී බුදුරජාණන් වහන්සේට මට මේ වගේ පිරිසක් ඉන්නවා මා වටා මෙහෙම ඉන්නවා එහෙම හැඟීම් නෑ බුදුරජාණන් රහත් භූමියේ එහෙම සංඥා හැඟීම් එහෙම නෑ එහෙමයි සර් බුදුරජාණන් වහන්සේ උදන් අනානා ඉන්න එකක් නෑ ඒ බුදුරජාණන් වහන්සේගේ නිචලස් බව ඒ ශාස්ත්‍ර ගුණය අනන්ත බුදු ගුණ ඒ නිසා සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ කුසල් වැස්සනේ. අපි ධර්මයේ හැසිරුණා නෑ කියලා බුදුරජාණන් වහන්සේගේ හිතට 아무තු දුකක් 아무තු සතුටක් හැසිරෙන්නේ නෑ. ඊළඟට අපි බුද්ධ ශාසනයට සේවය කළා කියලා හෝ බුද්ධ ශාසනයට සේවය නොකළා කියලා හෝ ওই ගෙවල් වල ඉන්න මිනිස්සු සිල් ගත්තා කියලා හෝ නැත්තා හෝ දන් දුන්නා හෝ නැතා හෝ පන්සලට ගියා හෝ නැතා හෝ බුදුරජාණන් වහන්සේ ඒව ගැන මේ ආසාවක් හෝ ගැටීමක් ශාස්ත්‍රඥාන්සේ තුල නැහැ. දැන් අර මාවනල්ලි පිළිම කැඩුවා. ඊළඟට අර ඇෆ්ගනිස්තානයේ පිළිම කැඩුවා. ඒ වල අනේ ස්වාමීන් වහන්සේ වහන්සේ ගැන ඒ පිළිසබ් දන්නවනම් නේ ස්වාමීන්. ඒ අයත් දන්නවනම් ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ සිරිපා ළඟ වැඳ වැටෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට හැඟීමක් නැහැ. ඒ වකඩන අය ගැන ද්වේෂයක් හොයල්ම. නා ගින්නට උවමනාවක් නැහැ මේ වැටෙන මිනිස්සයව පුච්චන්න. ඒ වුණාට ගින්දරට වැටෙන අය පිච්චෙනවා. ඒ වගේ ශාස්ත්‍රුන් වහන්සේ කිරී හැප්පෙන අය විනාශ වෙලා යනවා. ස්වාමීනි ශාස්ත්‍රුන් වහන්සේට ශ්‍රාවකයන් කෙරෙහි ඇල්ම නොවුනත් මේ මහා කරුණික වන ශ්‍රේකනේ ස්වාමීනි මහා කරුණිකත්වය අපි තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේම සත්‍ය සසර දුකෙන් නිදහස් කරන්නනේ මහත්තයා. ඒ නිසා මිනිසුන්ගේ කොයිතරම් මිනිසුන්ගේ හොඳ නොහොඳ අඩු ලුඩුකම් එහෙම තිබ්බා කියලා බුදුරජාණන් වහන්සේට ඒව අදාළ නැහැ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ඊරියෙක් වුණත් සංසාරින් නිදහස් කරවන්න. මතක නැද්ද ඊරියෙකුට ප්‍රකාශයක් කරනවා. ස්වාමීනි අවස්ථාව පැහැදිලි කරනසේ. මොහොතක් කියන්න. අවසරයි. <laughs> ඒ තමයි අර පාරි ඊරියෙක් ඉඳලා බුදුරජාණන් වහන්සේ ආනන්ද සංසිත වදාරනවා සීනා පහල කළ ආනන්ද මේ ඊරි කලින් බ්‍රහ්ම ලෝකයේ හිටිය කියලා. එහෙමයි ස්වාමී. එතකොට ওই සිද්ධිය නිසා ගොඩාක් අය දහම් සංඝයකටපත් වුණා. පස්සේ කාලේ ඊරි උපදිනවා අනුරාධපුර යුගයේ දුටුගැමුණු රජුරන්ගේ සෙම්පතියෙක්ගේ බිසව වෙලා. ඉතින් ওই බිසව මහා බෝධිය වඳින්න යද්දී ලෝවාමා ප්‍රාසාදයේ ඉන්න රහතන් වහන්සේ නම දිවසින් දැකලා වදාලා ඊරිටක් ගිය කල දසාවක් කියලා. හයියෙන් වදාලා. ඒ වචනේ ඇහෙනකොටම පෙර ජීවිත පේන්න ගත්ත අර බිසවට. කල්ල කිරිලා එහෙම පැවිදිලා අරහත්ත්වයටපත් වෙනවා. ඒ වචනේ සාස්ත්‍රඥාන්සේ වදාලා ඒ පිණිස. එහෙමයි ස්වාමී. බුදුරජාණන් වහන්සේ වඩින්න මාවතේ බස් එක හිටියා බකමෝනේ මේ තත දෙක උස්සගෙන පැහැදිලා. සිග්මත් ආනන්ද සාස්ත්‍රඥාන්සේට පැහැදුන මේ බස්සා අනාගතේ සෝමනස්ස කියලා පස්සේ බුදු වෙනවා කියෝ. ඒ ඒ සත්වයන්ට පවා පීත සරසන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඉතින් මහත්තයා අපි තව ප්‍රශ්නයක් ඉක්මනට කතා කරමු. මොකද මේ පිරිසට ගොඩාක් මේ දහම් කරුණු අනාගතයේ ඉගෙන ගන්න තියෙන නිසා. අන්තික මේවා වුණත් අපිට කොච්චර කාලයක් කරගෙන යන්නද පුළුවන් ඉඳන්නේ නැහනේ. ස්වාමිනී නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේලා තථාගතයන් වහන්සේ බිඳිය නොහැකි පිරිස ඇතිසේකයි පවසති. නැවතත් මෙසේ පවසති දේවදත්ත එක් පැහැර 500ක් භික්ෂු සංඝයා බිඳින ලද්දේ කියලා. කියන්නේ ඔබ වහන්සේලාම බණ කියන මහත්තයා බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවක් තියෙනවා ලක්ෂණ සූත්‍රේ. ඒ ලක්ෂණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ලක්ෂණ, මහා පුරුෂ ලක්ෂණ විස්තර කරන එකක් තමයි චත්තාලිස දන්තෝ. චත්තාලිස දන්තෝ කියන්නේ දත් 40ක්. අවිවර දන්තෝ උඩු ඇන්දි දත් 20යි යටි ඇන්දි දත් 20යි ඒ අතරතුර හිදැස් නැහැ. අවිවර දන්දෝ. මේ දත් 40ක් පිටින්නේ ඒ දත් අතර හිදැස් තියෙන්නේ නැත්තේ සංසාරයේම බුදුරජාණන් වහන්සේ කේලම් කියලා නැහැ. එහෙමයි ස්වාමීනි. කේලම් කියලා නැහැ. එතකොට ඒකේ විපාකය තමයි බුදුරජාණන් වහන්සේගේ පිරිස බිඳින්න බෑ. ඒ ස්වාමීනි. ඔන්න සූත්‍ර දේශනාව. ඊළඟට තව කොටසක් තියෙනවා වෙන තැනක දේවදත්ත 500ක් කඩාගෙන ගයා සිරිසෙට ගියා කියලා. ඒකට කියනවා පිරිස් බින්දින්න බැයි නම් දේවදත්ත කොහොමද කඩාගෙන ගියේ කියලා. රජතුමා 아무තු දේවල් අහන්නේ. මේ නවාංග සාත්‍රු ශාසනයම රජු රජුන්ට කොහොම දරාගත්තද කියලානේ ගිහි මිනිසුන්ගේ ඒ කාලේ විශේෂ හැකියාවක් නේ. අද මිනිසුන්ට මේ දේශපාලනේ මතකයි. ඔක්කොම මතකයි. හැබැයි ඉතිහාසය දන්නේ නැහැ. එහෙමයි ස්වාමී. තමන්ගේ ජාතිය දන්නේ වර්ගය දන්නේ පරම්පරාව දන්නේ තක්ෂේරුව ස්වාමීනි මේ ඒ දේවල් පිළිබඳ තියෙන තක්ෂේරුවන්ගේ හිත තුළ ඒකද නම සුද්ධ විද්‍යාඥයෝ එහෙමයි ඒව ගත්තොත් අපි පඬිවදන් කියලා ඉස්කෝලේ යන කාලේ ඉඳලා ලිව්වේ සුද්ධං ඒවා නේද? එක බුදු වදනක් ලියාපන්. අපිද ලිව්වේ නෑ. මං නිසාද දන්නේ නෑ. පඬි කිව්ව ගමන් අපිට එකපාරම සුද්ධ තමයි මතක් වෙන්නේ. කොච්චර මේ දුප්පත්කමක් අපේ මනසට අපේ අපේ ජාතික අභිමානයේ බිඳ වැටිච්ච හැටි. ජාතික අභිමානයේ බිඳ වැටිච්ච හැටි. ඉතින් කොහොම හරි දැන් ඔන්න රජතුමාට තිබ්බ දහම් දැනුම. මේ වෙලාවේ අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා රජතුමනි දැන් රජුරු කියන මේක උබතෝ කෝටික ප්‍රශ්නයක් මහා ගැඹුරුයි ඔබ වහන්සේ දැන් ඔක විසඳන්න වෙනවා කියලා. රජතුමනි නොමදිය හැකි පිරිස ඇති ඉන්නේ බුදුරජාණන් වහන්සේ. දේවදත්තත් 500ක් හදාගෙන ගියා. මහරජාණනි ભેදකාරකයෙක් විද්‍යාමාන කල්ලි නොබිදින දෙයක් නම් නැත්තේය. බිඳින්ට මිනිහෙක් හිටියොත් බිඳෙන්නේ නැති දෙයක් නම් නැහැ. ભેදකාරකයෙක් සිටින කල්ලි මවත් පුතුගෙන් බිඳියයි. හරිද වැරදිද? එහෙමයි සාම. හරි. ඊට පස්සේ පුතුත් මවගෙන් බිඳියයි. කේලම් කියලා බිඳවන එකෙක් හිටියොත් අම්මා දරුවෝ පාව වෙනස් වෙනවා. ඊළඟට පියාත් පුතාගෙන් බිඳියයි. පුතාත් පියාගෙන් බිඳියයි. සොහිරා සොහිරියගෙන් බිඳියයි. සොහිරියා සොහිරාගෙන් බිඳියයි. මිතුරාත් මිතුරාගෙන් බිඳියයි. නොයෙක් ලී සමූහයෙන් මැනවින් එක්කොට තනවන ලද නැවක් දැඩි රළ වේගෙන් රළ පහරින් බිඳියයි. නැවක් බිඳිලා යනවා කියනවා. මේ වැනි මధుර ඵල ඇති රුකක් දැඩි සුළං වේගෙන් බිඳියයි. ජාතිමත් වටිනා ස්වර්ණයත් ලාමක ලෝහයෙන් බිඳියයි. ඒ නිසා බිඳින්න එකෙක් හිටියොත් බිඳිනවා. ඒක සිද්ධ වෙන දෙයක් විදිහට. දෙන දෙයක්. දැන් ලංකාව වුණත් එක්සේසත් කරන්න නම් මාත්‍ය බිඳින්න නැති එකෙක් ඕන. මේ කට්ටිය අරේට මෙහෙට දාලා පිරිස් බෙදන වර්ගීකරණය කරන එහෙම පිරිසක් හිටියොත් නම් බිඳිලාම යනවා. එහෙමයි සම්. එකෙක් හිටියොත් හරි. ඉහළ තැනක එකෙක් හිටියොත් බෙදන දැන් මහත්තයා මේ ලංකාව අල්ලගන්න බැරි වෙලා තියෙනවානේ සුද්දන්ට. එහෙමයි. ඒ කියන්නේ ලංකා ඉතිහාසයේම විදේශිකයෙකුට ලංකාව අල්ලන්නම බැරි වෙලා තියෙනවා. මුළු ලංකාවම අල්ලන්න බැරි වෙලා තියෙනවා. මේ වෙලාවේ රජුරෝ මේ පිටින් ආපු සුද්ධෝ ඊළඟට කලේ තමයි මිත්‍ර ભેදය. ඒ කියන්නේ එයාලගේම පිරිස් දාලා රජුරෝ මිනිස්සු කෙටෙව්වා. රාජ්‍යරුවන්ට බොණ්ඩ දුන්නා, අයහපත් තීරණ ගන්න දුන්නා. ඊළඟට ඇහැලි පොල්ලාගේ ඒ කේස් ටික සිද්ධ වුණා. ඊට පස්සේ මිනිස්සු අතර කතා පැතිරෙව්වා. ඔහොම රජෙක් කියන්න හොඳ නැහැ කියලා. ඊළඟට මේ අධිකාරන්ලට සෙට් වෙලා අධිකාරලක් හිටෙව්වා. එහෙම කරලා කොටවල අවසානයේ ඇතුළේ එකාට එකක් නැති තත්ත්වයක් සුද්ධ ඇති කළා. එහෙමයි ස්වාමීනි. ඇති කරලා තමයි මේ සිංහල රාජ්‍ය ගත්තේ. සිංහල රාජ්‍ය ගත්තේ. ඉතින් අනේ මට පුදුමයි මේ මහත්තයා මේ ඒ අවසාන ගිවිසුම ගහනකොට මේ 1815 මගුල් මඩුවේ අපේ සිංහල ලී තියෙන හාමුදුරු ටික බලාගෙන හිටියා. කරන්න දෙයක් නැහැ. හා ඒ ඊළඟට තමයි රජුරවන්ට උගන්වලා හාමුදුරුවෝ මෙරෙව්වා. එහෙමයි ස්වාමී. ඒවත් එක හාමුදුරුවෝ රජතුමාත් එක්ක සම්බන්ධ වෙන්නේ නැතුව ගියා. මේ ඔක්කොම සුද්ධංගේ උපක්‍රම. මහත්යේ යුද්ධයක් තියෙනවා ආයුධ යුද්ධය වගේම ඒකට කියන මන්ත්‍රණ යුද්ධ. මන්ත්‍රණ යුද්ධ කියන්නේ ඇතුළේම කතා බහ කරලා පිරිස බෙදවනවා. එහෙම තමයි රට ඇල්ලුවේ. ලංකාවේ මිනිස්සුම දැන් අවසානයේ ඉඳලා ඊට පස්සේ ගිවිසුම අස්සම් කරන්න කොළ ටික තියාගෙන ඉන්න අතරේ සුද්දෙක් ගිහිල්ලා මේ මේ සුදු කොඩිය ඉස්සුවා. එතකොට තමයි වාරි පොළ හඳුර නැගෙත්තේ. ඒ පරසුද්ද හිටපිය කිව්වා මේක අස්සම් කරන එක. කියලා සුදු කොඩිය බිම දාලා සිංහ කොඩියම ලෙල දුන්නා. සිංහල ලේ එතරම් අභිමානයක් සාම. එච්චර අභිමානයක් කරගන්න දෙයක් නැහැ අපේ ආමඳුරන්ට. ඒ සාම. වාරියපොළ. වාරියපොළ සුමංගල ආමඳුරු. ඊට පස්සේ දැන් අපිටත් මේ වාස්සෙත් එකේකම මතක් වෙනවා මන්ට ඒකනේ තියෙන අවසරයි. <laughs> ඉතින් ඒ නිසා අපි මේකේ අවසාන කොටස කියවලා ඉමුයි. ඉතින් කියනවා මේ බින්දින් දෙකෙක් හිටියොත් බින්දෙනවා කියනවා. නමුත් රජතුමනි ඔබ අහලා තියෙනවා දහනවා බුදුරජාණන් වහන්සේගේ වචනයක් නිසා බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාවක් නිසා බුදුරජාණන් වහන්සේගේ සමානාත්වයක් නැති නිසා බුදුරජාණන් වහන්සේගේ අප්‍රිය බවක් නිසා පිරිස බෙදි බෙදි ගියා කියලා අහලා තියෙනවා දෙවවා. නෑ කිව්වා මේක තමයි කිව්වා බුදුරජාණන් වහන්සේට බින්දෙන්නේ නැති පිරිස ඉන්නවා කියන්නේ. අර්ථය ඒකයි කියෝ. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා අහලා තිනවා දැහුවා අතීතේවත්. බුදුරජාණන් වහන්සේ අහවල් ජාතක කතාවේ අහවල් කර්මයේ කරපු නිසා මේ ජීවිතේ 500ක් බිඳුනා කියලා අහලා තිනවා. දැන් ඔය ජාතක කතාවන් නිසාවත් බිඳුනා කියලා. එහෙම එකක් නෑ කිව්වා. අතීතේ කර්මයක්වත් නැහැ කිව්වා බුදුරජාණන් වහන්සේට පිරිස් බෙදෙන. ඒ නිසා නොබිදෙන පිරිසක් ඉන්නවා කියන්නේ බුදුරජාණන් වහන්සේ නිසා බුදුරජාණන් වහන්සේගේ වචනේ නිසා, ක්‍රියාව නිසා, හැසිරීම නිසා පිරිස් බෙදෙන්නේ නැහැ කියනවා. මේක උනේ දේවදත්තයා මැදිහත් වෙලා පිරිසක් අදාගෙන ගියා. හැබැයි සාරිපුත්තු මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා මුල් වෙලා ඒ පිරිස සමගි කරවලා ආය සෝතාපන්න ඵලයේ පීටෙව්වා. ඉතින් මේ විදිහට තමයි කව බුද්ධ ශාසනයේ කාරණාව තේරුම් ගන්නේ. එහෙමයි අවසරයි ස්වාමීනි අපි ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කරන ඔබ වහන්සේට උතුම් පින් සිදු වේවා. අද දවසේ අපේ කාලය නිමා වෙනවා. මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර